ඉතින් ඒකට බර ගානකට අවශ්‍ය වුණා දැනගන්න මොකද්ද සාන්තුවේ සම්පජාඤ්ඤය කියන්නේ කියලා. ඉතින් අපි කමඨාන් සුද්ධ කරනකොට මම පුළුවන් තරම් උත්සාහ කරනවා මේ මම දන්න මේ ඔක්කොමලා ෆැසිලිටේටර්ස්ලා නෙමෙයි එහෙම නැත්නම් සති පාසලේ උගන්නන අය නෙමෙයි Tamange සතිය වර්ධනය වෙන්න නම් අපි මාළුක පුත්තු සූත්‍රයෙන් ගොඩක් ඈතට ගිහිල්ලා මේ ඉන්නේ නමුත් මම හිතනවා ඉතින් ආ කොහෙන් හරි පටලවා ගන්න පුළුවන් වෙයි කියලා. එක අරමුණක සමා වෙන්නේ එක ඉරියව්වක අපි ඉඳගෙන ඉන්නකොට වඩන සතිය ඉරියව්ව වෙනස් වෙච්ච ගමන් කැලෙනවා. එහෙම නැත්නම් ධක්මණය කර කර ඉන්නකොට තියෙන සතිය අද වැඩි ටිකක් හොඳයි. නමුත් ඒ ධක්මණයෙන් යනකොට කැලෙනවනේ. ඒක නිසා යම් පතයක යම් අරමුණක යම් ඉරියව්වක පවත්තන සතිය ඊගාව ඉරියව්වට මාරු කිරීමේදී කොච්චරක් දුරට පවත්තගෙන යන්න පුළුවන්ද කියන එක තමයි සම්පජාන්‍ය කියන්නේ. ඉරියව්වේ ඒ පතය ඒ අරමුණේ තියෙන එකට අපි සතිය කියලා කියමු. ඒ ඉරියව්ව වෙනස් වුණත් ඒ අරමුණ වෙනස් වුණත් ඒ පතේ වෙනස් වුණත් අර සතිය 100ක් නැති වුණාට එහා එකට ගෙනියන්න පුළුවන් ගතිය කියනවා ඉරියාපත සංදිවලදී පවත්තන සතිය මේක බුදු දානංශේ සම්පජඤ්ඤ පබ්බේ කියලා සතිපට්ඨාන උගන්ලා දෙනවා. ඒකේ දෙන සංකල්ප සරුවචනාංශේ ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. සම්මිජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. ගතීතිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ ඉදිරිය බලද්දි පැත්ත බලද්දි දෙකම දන්නවා තමයි. ඉදිරිය අනුරුද්ධ ස්වාමීන් සඳහන් කරනවා මම මේ සක්මන් කරනකොට ඉදිරිය බලාන යනකොට මම දන්නවා කෙලෙස් නැහැ කියලා. නමුත් අපේ හිත රූප වලට කැමති. ඒක පිට බලන්න හිත පෙරලි කරනවා. එතකොට දන්නවා මේ පිට බලනවා කියන්නේම සතිය ගන්නවා කෙලෙස් උපදිනවා කියලා. කෙලෙස් උපදින බව දැනගෙන බැලුවොත් කෙලෙස් පිළිබඳ සෑහෙන අය මේ වග විභාගය වගවීමක් කරන්න පුළුවන් කියලා. මගේ හිතේ තියෙනවා මේ රූප ආරාම ගතියක් මේ ත්‍ක්මනම කම්මැලි නම් එයා අපිව ඇද්දගෙන යනවා වර්ණ රූප දකින්න. එතකොට ඒක දැනගැනීමේ ශක්තියක් තියෙනවා. ඒකයි මානවයේ තියෙන විශේෂ දේ. දැන් ඔන්න ඔබ යන්න හදන කෙලෙසෙන් තැන්ට කියලා ඔළුව හරවන්න ඉස්සෙල්ලා මේ යන්නේ කෙලෙසකට කියලා දැකීමේ හැකියාව අනුරුද්ධ ස්වාමීන් වහන්සේට තියෙනවා. ඒ නිසා හැරෙනකොට සූදානමක් තියෙනවා. ඒකට සම්පජඤ්ඤය කියන්නේ මේ සම්පතේ උත්කෘෂ්ඨාර්ථය. සම්පජඤ්ඤය කියන්නේ ඉඳගෙනක බඩන සතිය නැගිටතර පස්සේ කඩන්න එපා. ඉඳගෙන ඉඳලා නැගිටිනකොට තියෙන ඉරියව් මාරු කිරීමේදී කොච්චරක් අර ඉඳගෙන ඉන්නකොට තිබුණ සතිය තියනවාද? සක්මන් කරලි ඉවරලා ඉඳගන්න එනකොට අලුතෙන් සතිය උපදවන්න ඕනකමක් නැහැ. අර සක්මනේ තිබුණ සතිය කොච්චරක් දුරට මේකට ගේන්න පුළුවන්ද කියන එක බුදුචානන්ච අපිට පොඩි ග්‍රීන් ලයිට් එක පෙන්නනවා. ඒ ඉරියව්වේ ඒ පතේ ඒ අරමුණේ පවත්තන දෙකට සතිය කියලා කියනවනම් ඒක හැල හැප්පෙනකොට අරමුණු මාරු වෙනකොට ඉරියව්ව මාරු වෙනකොට පතේ මාරු වෙනකොට ඒ කැඩෙන්නේ නැහැ. අද එක්කෙනෙක් කියලා තිබුණා මගේ හිත ගොඩක් හිත යන්නේ සද්ද වලට. නමුත් ආපහු අරමුණට එනකොට අරමුණ එහෙම තැම්පත් වෙලා තියෙනවා. පිට ගිහිල්ලා කලබල වෙලා ආපහු ආවට අරමුණ කලබල වෙලා නැහැ. ඔන්න ඕක වාර්තා කරන්න පුළුවන් නම් එයාට තේරෙනවා මේ හිත පිට ගිය පමණින්ම සතිය කැඩෙන්නේ නැහැ. හැබැයි කැඩෙනවයි කිව්වොත් කැඩෙනවා, කැඩෙන්නේ නැහැ කිව්වොත් කැඩෙන්නේ මෙන්න මේ අයිතිවාසිකම. මේ කියන අධිකාරී ශක්තිය. මේක ඇත්තටම සතර බලධාරී අධිකාරී ශක්තියක්. කවුරු ඇවිල්ලා මොන හොල්මන අපිට පෙන්නුවත් ඒකෙදී සත්‍ය කඩා ගන්න නැතුව ඒක බලලා හැබැයි ඒක විතර මනාපමනාවක් පහළලා ඒ සතිය කඩා ගන්නෑ යම් ප්‍රමාණයට හෙල්ලුම් කරනවා ඒක ඇත්ත කැඩෙන්නේ නෑ කියන විශ්වාසය ආවොත් නම් ඔන්න ලියලා අත්සන් කරලා දෙන්න පුළුවන් යා සෝවාන් මාර්ගස්ත පුද්ගලයෙක් කියලා අනිවාර්ය මාර්ගස්තයි අන්න එතෙන්ද යන්න පුළුවන් නම් බුදුරජාණන්සේ සඳහන් කරලා තිනවා ඉස්සර රූප බලපු ආශා කරපු දැන් මනුස්සයාට රූපේ ආදීනවේ තේරෙනවා එයා දන්නවා මගේ හිත පිට යන්න යනවා කියලා කියන්නේ කිලේශයක් මම යනවා රූපෙත් බලනවා වේදනාවත් විඳිනවා හැබැයි යන්නේ සූදානම්. හරියට සංක්‍රමණික රෝග තියෙන තැනකට එහෙම නැත්නම් අපි කිව්වොත් බෝ වෙන රෝග තියෙන තැනකට යන වැක්සින් එකක් අරගෙන. එතකොට මේ වැක්සින් එක නිසා අපි ගත්ත එන්නත නිසා අපේ ඇඟේ ප්‍රතිදේහ හැදෙනවා. මේ එන්නතේ තියෙන්නේ විස බීජම තමයි. විස බීජ ඇල්මරලා දෙනවා. එතකොට ඇඟ ඇතුළේ ප්‍රතිදේහ හැදිච්චාම අපි යන්නේ සුදුරි දානෝ ලෑස්තිලා යන්නේ මේ විස බීජ එනකොටම අර එන්නත නැති කෙනා වගේ ආසාදනය වෙන්නේ නැහැ. ඉතින් මේ භාවනාවේදී ඉස්සල්ලා අපි ලෝක තියෙන තැන් වලට යන්නේ නැහැ. පස්සේ දන්නවා අපි දැන් ගෙදර යනවනේ. ගෙදර කියන්නේ ඉතින් ආයේ මොකක්වත් හොදලා ගන්න දෙයක් ඇත්තේ නැහැ. කොච්චරද කියනවනම් දාන එකටවත් මං ගෙදරට යන ගෙදරකට යන්න කැමති නැහැ. යන්න වෙනවා පෙර කළ අකුසල් නිසා. එහෙම නැත්නම් මේ හිඟා කණ එක ලාභයි. පාරක් අයින් ඉඳලා වළඳන එක ලාභයි. උංග දෙනෙක් හිතනවා මේ තරහට ගිහලා මම හොඟ හොඳක් වෙලා තියෙන්නේ අපි මගේ නෑයෝ කවදාකවත් මට දාන්න ආර්දනා කරන්නේ. උන් නිවන් දැකලා වෙන්න තියන්නේ. ඒ තරම් මම අගය කරනවා මොකද මේ ගිහිගේ කියලා කියන්නේ මහා අමුතු තැන. හැබැයි ඒකට ගිහිල්ලා බෙහෙලා ඉන්න බැරි නෑ. බෙහෙන්න පුළුවන්. ඉතින් අර වඩන වෙලාවේදී দমনය කරන වෙලාවේදී පුළුවන් තරම් බලන්න ඕනේ යන්න වෙනවනම් එන්නට කරන් ඵලයන්. එහෙම නැත්නම් යන්න තුන් ගහින්න. ඉතින් සාමේ ඉරියාපතේ මාරුණාට අරමුණ මාරුණාට ඉරියව්ව මාරුණාට එයා අඬනවනම් අයියෝ බෑ කියලා ඉතින් ඒ කියන්නේ යාට අනුකම්පා කරන. ඒක සම්පජඤ්ඤය ඇවිල්ලා නේ ඒක හැදෙන්න දෙන්න ඕනේ. ඒ කියන්නේ යාට රේස් එකේ පුළුවන් හැබැයි රිලේ රේස් එක තේරෙන්නේ නැහැ. බැටන් මාරු කරද්දී තේරෙන්නේ නැත්නම් රිලේ රේස් කිව්වම දන්නවනේ මේ මොකද්ද මම සිංහලෙන් කියනවා කඩ දුවනකොට මොකද්ද කියන්නේ කඩින් කඩ දිවීම ඒකටත් නේ තව මොකද්ද වචනයක් තියෙනවා ඒක බැටන් එක මාරු කරන එකනේ මම කියන්නේ බැටන් එක සහාය දිවීම බැටන් එක මාරු කරන වෙලාවේදී අනිවාර්යයෙන් පොඩි පසුබෑමක් වෙනවා වැටුනොත් බැටන් එක ලීඩ් එක නැති වෙනවා පුළුවන් ද බැටන් එක මාරු කරන්න ස්මූත්ලි එතකොට හතර වැඩි කිරීම හතරද මොකද්ද කියලා කියනවා මේ හතර දිනෙක් දුවනවා හතර බැටන් එක හතර පොලක මාරු කරනවා ඉතින් සෝවාන් සකදාගාමි අනාගාමි අර කියලා හිතා ගන්නකො ඕවා වෙනකොට নানা ආකාර පෙරලි සිද්ධ වෙනවා පෙරළුණාට කොහොම හරි දී යටින් ගින්දර ගෙනියනවා වගේ කම්බිය විදින්න වගේ මෙන්න මේ පාවිච්චිය මේක පිළිබඳ දක්ෂ නැති අතෝ ඉන්න පුළුවන් ඕනේ තරම් ඒ කිනාට කියලා දෙන්න ඕන සත්‍ය පිළිබඳ වැඩ ප්‍රශ්නයක් නැහැ. ඔය සත්‍ය පිළිබඳ දක්ෂ වෙන්න පුළුවන්. නමුත් සම්පජඤ්ඤේ නැත්තම් මතක තියාගෙන ඉන්න කුල්ලෙන් ඔයාලා ගේ ඇතුලේ තියලා හරියන්නේ නැහැ. ඔය සත්‍ය දාපන් වැඩට. දාලා බලපන් ඕක හැල හැප්පෙන කොටත් මේක රැක ගන්න පුළුවන් නම් එහාට තියෙනවා සතිය විවිධාංගීකරණ වර්ධනයක්. අන්නේ මේ විදිහට වැඩිලා අර රූප රමණීය කරපු අභිරමණීය කරපු රංජනීය කරපු කෙනා මේ රූප දැකීම නිසා වෙන ආදීනවේ කවදා හරි වටහා ගත්තොත්. අරගෙන ඒ රූප විශේෂයේ තිබිච්ච රූප තණ්හාව මොන දේ කරලා හරි කමන්නේ මේක බලන්න ඕන කියන එක බලනවා හැබැයි එච්චරම බඩ බැඳගෙන බැරිලක් නැහැ. ඒක පිළිබඳ ලොකු මේ මම මේක බලන්න ඕන දරුවන්ටත් දෙන්න ඕනේ එහෙම කරන්න ඕන ගතිය නැහැ. රූප පේනවා තමයි. පෙනුනට පොට්ටෙක් වගේ බලන හැටි. එහෙම නැත්නම් දැක්කට දැක්කපමණ මේක ඉවර කරන්න බලන්න හැටි. ආන්න මේ වගේ වඩන කෙනෙකුට අපි බූනහු කියලා කියනවා. ඒ එහෙම නැත්නම් වර්ධනයේ සම්පූර්ණ අතර කරගත්ත මිනිහෙක් කියලා කියනවාද නැත්නම් පුත්‍ජජනෙක් කියනවාද මොකද්ද ඔබ කියන්නේ කියලා තමයි මාළුකේ මේ මාගන්දී බ්‍රාහ්මණය මට කියන්න දෙයක් නැහැ ස්වාමීන් වහන්සේ. මේ කියන්නේ මේ මෙතන ඉන්න කෙනා ගැන ඒ ආගමේ කිසිම උත්තරයක් නැහැ. ඒ කියන්නේ ක්‍රමයෙන් වැඩෙනවා තාම ඉන්නේ කෙලෙස් භූමිය. හැබැයි මෙයා නිතරම පටිතද කරගෙන ඉන්නේ. නිතරම ඉන්ද්‍රිය দমনය කරගෙන ඉන්නේ. මෙහත් ඕන හිතා ගන්න මම දැන් තෝවාණ්ඩ මම දැන් ධ්‍යාන ලබන කියලා හරි ආසයි ඔය වෙලාවේදී. කට්ටිය ලේබල් ගහ ගන්න, කාඩ්බෝඩ් වලට දා ගන්න, নানা ප්‍රකාර දේවල්. ඒ තමයි ඒ ප්‍රශ්නයක් නෑ. නමුත් දිගටෝ මේ වැර වඩන ගමන් මම මේ පරියංකේ වඩන ලද සතිය සක්මණට ගෙනියන්න පුළුවන්ද? සක්මණේ වඩන ලද පරියංකයට ගේන්න පුළුවන්ද? පරියන්කේ සක්මනේ වඩලනද සතිය දාන ටික වළඳනකොට කොච්චර නාතු නාතු කරන්න පුළුවන්ද ඊට පස්සේ කියලා දත් මන්දිනකොට කොච්චර වෙලා ඒක අපිට පවත් ගන්න පුළුවන්ද දැන් පහසු කරන වෙලාවේ නාන වෙලාවේදී කොච්චර පවත් ගන්න පුළුවන්ද වෙන වැඩක් කරන වෙලාව කොච්චර පවත් ගන්න පුළුවන්ද කියන එක ඒ පැත්තට යනකොට ඒක ආගම ස්වරූපේ නැතු යනවා ආධ්‍යාත්මික ස්වරූපේ නැත්තම් මේ හැඟුම්බර ගතියක් නැහැ හරියට මේ වාහනේ අලයින්මන්ට් එක තියාගෙන ඉන්නවා වගේ මාර්ග නීති රැකෙමින් පිට්ටු දානවා. අනම්මනම් තෙල්ලම් දාන හැබැයි නීති කඩන්නේ නැහැ. ඇක්සිඩන්ට් වෙන්නේ ආන්න මේ කතාවේදී බුදුජාණන් වහන්සේ සුවිශේෂී මේ සාමාන්‍ය පෘථග්ජනය එවෙන සංකල්පනේ දිවේලේ පව කරන පෘථග්ජනයට විශාල බලාපොරොත්තුවක් ඇති කරලා දෙනවා. උඹ ළඟත් කවදා හෝ ආස්වාද කොච්චර කෙරුවත් කමන්නේ ඔබට කවදා හෝ රූපේ ආධිනව තේරෙනවා නම් ඔබ බුද්ධ පුත්‍රයෙක් ඔබ බුද්ධ දුහිත්‍රිකාවක් ඔබ තපසේ ඔබ පැවිද්දෙක් ඔබට මේක එන්නේ